ඉතින් අනිත් එක තමයි සක්මණේ තියෙන විශේෂ වටිනාකම සක්මණේ හොඳට හැරෙන වෙලාවේදී හරි මේ සතිය පිහිටවන්න දන්නවනම් ගෙදර සොරේ දහසකුත් රැටිතු කරන ගමන් සක්මණෙන් පුංචි ආදර්ශයක් ගන්න පුළුවන්. ගිහිල්ලා හැරෙනකොට සතිය කඩා ගන්න නැති අදිෂ්ඨානයෙන් ගිහිල්ලා කවදාද සාර්ථකුණයි කියන්නේ. එතකොට වැසිකිළියට යනකොට අදිෂ්ඨාන කරන යන්න පුළුවන් මම මේ වැසිකිළි කෘත්‍ය කරනකොට සම්පූර්ණයෙන්ම ඒ කෘත්‍ය සතියෙන් කරලා එනකම සතිය නඩතු කරනවා. දැන් භික්ෂුන් වහන්සේලාට කියනවා ගතපච්චා ගතවත පිටිපස්සට පාත්‍රය හොදලා පාත්‍රය අදිෂ්ඨාන කරලා පස්සේ පාත්‍රය හොදලා වතුර පිහන්න නැතුව ගන්න. මෙතන ඉඳන් සම්පූර්ණ ගමට ගිහිලා පිටිපස්සට ඉවර කරලා ආපහු එනකම්. හැම පියවරක්ම සත්‍යයෙන් මම ගත කරනවා කියලා පාත්‍රය බලලා අදිෂ්ඨාන කරනවා. ඉතින් ගතපච්චා ගත කියලා මේකට කියන්නේ ගත කියන යන පච්චා ගත කියලා කියන්නේ එන ගෙනියන සත්‍ය කඩාගෙන ඉන්න. බුදුහාමුදුරු ගිහිලා තියෙන ආනිසංස මොකද්ද කියලා දන්නවද? බුදුහාමුදුරු කියලා තියෙන සුලිප්පයක් හදනකොට ලොකම තෑග්ගක් වෙනවා. අතපච්චාගත තියෙනවා නම් සුලිප් එකක් හදින වෙලාවේ එහෙම නැත්නම් අපි ඔය සීට්ටු දාන්නේ. ඒකදී වැඩියෙන්ම ලාභය හම්බ වෙන්නේ ගතපච්චාගත තියෙන එක. ඒ අමතර සම්බන්ධකමක් එකේ තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඒක මේ ජීවිතේ මැරලා ඊගා ජීවිතේ ගියක් තියෙනවා. ඒ නිසා එදින්දා ජීවිතයේදී සතිය පිහිටවනකොට හොඳටම ලක්මන වගේ Taman තනියම කරන වැඩ දෙක තුනක් අරගෙන මුලදීම අදිෂ්ඨාන කරන්න ඕනේ මම මේ පිඟාන හොදනවා. බොඩි වැඩ ගන්න කැමැති කරන්න බෑ. ඉතින් ගාම කතා කරනකොට නම් කිතු කරන්න බෑ. කතා කරන පටන් ගන්නකොට සතිය පිහිටිලා අනිත් එක නඩ කරන්න. දැන් දකුණ මණ්ඩලයට තද වෙනවා. එචා පුළුවන් තරම් තම තමන්ගේ වැඩ ඇති කරගන්න අපි ඒකයි මේ ගොඩක් කතා කරන්නේ අද අවශ්‍ය තොරතුරු ලබා දෙන්න. ඉතින් ඒක නිසා දවසේ වැඩ දෙක තුනක් අරගන්න මං පටන් ගන්න කාලේ මට ධම්මික ආමතු කිව්වේ දත්මදිර වෙලාවේ සත්‍යයෙන් ඉන්නේ කියලා. මුණ හොදන වෙලාවේ අතපය හොදන වෙලාවේ සත්‍යමත් වෙන්න කියලා. එච්චරයි. දවසකට එකක්. ඒ වැඩේ මුලහක ඉඳලා කරන්න පටන් ගත්තාම ඒකට ලෑස්ති වෙන්න ඉස්සෙල්ලම සතිය පිටුනවා. ඉවර කළත් විනාඩියක් දෙකක් යනකම් සතිය තියෙනවා. එතකොට ඒ වැසිකිලි කැසිකිලි කරනකොට ඒ වැඩවලදී සතිය පිටවන්න පටන් ගත්තාම අහයි දවසක කොතනදීද සතිය පිටවන්න බැරි කියලා. අන්න එදාට තමයි යෝගාවචරය කියලා කියන්නේ. හැම තැනම පුළු පුළුවන් තැන් වල මේ සක්ක ගහලා ඉඳගෙන ඉන්නකොටයි සක්මන් කරනකොටයි ඉදින්දා වැඩවලයි අන්තිමට අහන්නව තමන්ට කොතනදීද සත්‍ය පිටවන්න බැරි කියලා. අන්න එතෙන්ද කිය දවසේ තමයි අපිට පැය 24ම කෑවට ණය නැති තත්ත්වයට එන්නේ. අපි මේ අනුන්ගේ බත් කාලා සංඝයාන්තරයි තිකන ඔක්කොම අනුන්ගේනේ. මේකට දින පරිභෝගය කියලා කියන්නේ ණයර කණේ කියලා කියන්නේ. ණයර කාලා ඒ ඒ කටයුතු කරුවේ නැත්තම් ණයක් කියලා කියන්නේ. ණය ගෙවෙන්නේ දවසක Tamanට අදිෂ්ඨානයක් ගන්න පුළුවන් වෙනවා උදේ නැගිටලා ඉඳලා නිින්දට යනකම් කරන වැඩ හැම එකකින්ම මම සතුටුමත් වෙනවා කියලා. හැබැයි ඒකෙදි පොඩි අර්ථකථනයක් ඕනේ. මොකද එහෙම ඉන්නකොට උත්සාහ කරනකොට සතියෙන් ඉන්නකොට මෙන්න මේ කැලේ සතිය නෑ කියලා දැනගන්න. අන්න ඒකයි යතිනාම දෙන්නේ. මෙන්න මේ දවසේ මෙතෙන් ඉඳලා සතිය තිබුණා මේ කැලේ සතිය තිබුණ නෑ කියලා සතිය ආපු වෙලාවෙම තීන්දුවෙන්න පටන් අර ගන්නවා මේ කැලේ සතිය තිබුණේ නැහැ. මෙතනත් නැහැ. එතකොට දන්නවා ඒ සතිය නැති වුණට හේතුනේ මේ කතාව. එහෙම නැත්නම් අසවල් පුද්ගලයා, එහෙම නැත්නම් අසවල් ආහාරය, අසවල් දර්ශනය කියලා ඒකෙන් ගන්න පුළුවන් ආස්වාද ආදීනව දෙක ගොඩ ගහ ගන්න පුළුවන්. ඒ නිසා සතිය නැතිකම Tamanට තේරෙන්න පටන් අරගත්තම මේ මේ වෙලාවේ සතිය නැහැ කියලා එක විශාල දියුණුවක්. සතිය තියෙන බව දැනගන්න එකට වඩා හුඟක් හොඳයි සතිය නැති බව දැනගෙන නොසලී ඉන්න එක. ඒක තමයි අපි නිවනේ මෙපිට බලාපොරොත්තු වෙන දර්ශීය ජීවන රටාව සතිය ඉන්න තාක්කල් දන්නව සතියෙන් ඉන්නේ කියලා අසවල් අරමුණේ අසවල් නිමිත්තේ ඉන්නේ නැතිකොට දන්නව සතිය නැහැ. ඒකට හොඳම තැන තමයි සක්මනේදී හැරෙන තැනදී ඔය වගේ අපි නිකන් කරකොලතාන ගතියක් තියෙනවා. ඉතින් ඒකට කුරුළු සද්ද নানা ප්‍රකාර දේවල් බලපාන. ඒක තදින්ම හිත වෙනවා ඉදිරියට වැඩවල. හැබැයි එවැනි දේවල් තියේදී කතා කර කර ඉඳලා මේක කඩා ගන්නවා නම් මම හිතා ඒක අපරාධයක් කියලා. මොදම්ම අමාරුවෙන් අපි වේලාවක් හදාගත්තේ අවිල්ලලා මෙතන මේ අයුපාදානකම් කරන්න ඕනකත් එකිනෙක අඳුර ගන්න හදන වැඩක් නෙමෙයි. අඳුනගනි අපි බුද්ධ ශ්‍රාවකයෝ වශයෙන්. බුදුහාමුදුරන්ගේ ගෝලයේ වශයෙන් හඳුනාගන්නේ. ඒක සතිය හරහා වෙන්නේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ එනකොට අපිට කියන්නේ ඔබ යණ යන දන සතිමත් වෙනවා නම් යණ යන තන අප්‍රමාදී වෙනවා නම් ඔබ කොහේ හිටියත් එකම ජීව රුධිරේ අපි ගමන් කරන්නේ කොහේ හිටියත් අපි සම්බන්ධයි. ඒක මේ අයි හොඳයි සිප වෙනඳ ගැනීම අල්ලා මේ ආලිංගන වලින් නෙවෙයි කරන්නේ අපේ කෘත්‍ය කරන හැම වෙලාවෙම සතිය ගත කරනවා නම් ඉබේම ඒ ශාසනික මෙහෙවර කරනවා ඒ වගේම අහුදුට කෙනෙකුට ශාන්තියක් තියෙනවා. ඒ නිසා සක්මණේදී ඇති කරගත්ත සතිය ඉදින්දා වැඩවලට යනකොට මම පොඩි වචන කීපකින් ඉවර කරනවා වෙලාව සලකලා සක්මන් කරනකොට අපි යම් ආකාරයකට පතුලේ වම් පතුලේ දකුණු පතුලේ හැපීම ගැටීම කෙටීම බලනවා නම් එදින්දා ජීවිතයේ අතුල් පතුල් දෙකේම තියෙනවා කියලා හිතනවා. අත්ලට යමක් හැපෙනවා නම් පතුලට යමක් හැපෙනවා නම් ඒ හැම හැපීමක්ම සතියේ ඕන තරක ප්‍රශ්නයක් නැහැ. හැම එකක්ම අපි සත්‍යමත් වෙනවා. ඒ වගේම එදිනදා ජීවිතේ ඉන්නකොට හරියට මේ වෙලාවට මේ වැඩේ කරන්න ඕන කියලා අපිට තියෙනවා මේ කාල සීමාවක් වටන වෙලාවල්. ඒකෝට අපිට වේගෙන් කරන්න වෙනවා. ඒ වගේම තව කෙනෙක් එක්ක සම්බන්ධීකරණය කරනකොට බාහිරට අනිවාර්යයෙන්ම හිත යනවා. ඉතින් මේ දෙක සත්‍ය පිටරන් උනන්දු කරන්න එපා. මේක අමාරුයි. පුළුවන් තරම් බලන්න සතිය පිරුණොට තමන්ගේ වැඩ කරගන්න තමන් තනියම කරගන්න වෙලාවෙදී සතිය පිරවන්න ගොඩක් සාර්ථක වෙනවා. කතා කර කර හෝ මොනවාරි හදිසි වැඩක් කරන වෙලාවෙදී ඒකට කියනවා බොඩි නොලෙජ් කියලා ඇඟට කරන්න දින නිකන්. එයා කරයි. ටික දවසක් කරනකොට තමයි තේරෙන්නේ ඒකේ රටාව. එහෙම නැතු ඒ වගේ කලබල වැඩ කරනකොට සතිය පිරවන්න යන්න එපා. ඒකේ රුපියල් සැලුක් කල් ගහන්න හදනවා වගේ හරියන වැඩක් නෙවෙයි. පුළුවන් තරම් නැවතිලි කාටවත් කතා නොකර දෙවන්නේක් සම්බන්ධ නොවි කරන වැඩවලදී සතිය පිටවන්න ගත්තොත් තමන්ට කවදා හෝ එදිනදා ජීවිතයේ සතිය සහ පරියන්කේ සතිය අතර සම්බන්ධතාවය දැකපු දවසේ තමයි යෝගාවචරයක් කියන නමට සම්බන්ධ වෙන්නේ. පැය ඉන්න පුළුවන් ගතියක් සතියෙන් සතිය නැති බව දැනගෙන ඉන්න පුළුවන් ගතියක් තියෙන ඉතින් ඒක මම හිතනවා ධ්‍යාන ලැබුවා මාර්ගඵල ලැබුවා රහත් වුණා කියනට වඩා වටිනවා. මොකද මේ හිත ඇතුළට නෙමෙයි. ඊට පස්සේ තමයි අපිට ඔය පරිඋත්තාන කෙලෙස් අනුසය කෙලෙස් පිළිබඳව පරිශීලන කරන්න පුළුවන් ඉන්නේ අපි ඒක ටිකක් ඔය ධර්ම දේශනාවේදී සම්බන්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දේශනාව මෙතන නතර කරනවා. සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා